ලෝකේ ජය පෙරදුම කියලා දෙකක් තියෙනවා. ජයග්‍රහණය කිරීමකුත් පරාජය වීම කියලා දෙකක් තියෙනවා. මිනිස්සයා කැමති වෙන්නේ කොකටද? සතුන් කැමති වෙන්නේ කොකටද? දිනන්ත කැමති, ජයග්‍රහණයට කැමති. ඔයගොල්ලෝ කැමති වෙන්නේ කොකටද? පරාජයටද? ජයග්‍රහණය කරන්න කවුරුත් කැමතියි. ජයග්‍රහණය කියන්නේ සැප ඇති කරන එකක්ද දුක ඇති කරන එකක්ද? හ්ම්. ඔයගොල්ලෝ මොකද කියන්නේ? ජයග්‍රහණය කියන්නේ සැප ඇති කරන එකක්ද දුක ඇති කරන එකක්ද? මේ පැත්තේ දුක ඇති කරනවා කියලා කවුරුත් කියන්නේ නැද්ද? ජයග්‍රහණයන් දෙකක් තියෙනවා. එක ජයග්‍රහණයක් සැප ඇති කරලා දෙනවා. අනිත් ජයග්‍රහණේ දුක ඇති කරලා දෙනවා. මේගොල්ල කැමති වෙන්නේ කෙබඳු ජයග්‍රහණයක් සඳහාද? සැප ඇති කරන්නා වූ ජයග්‍රහණයට අපි කැමති වෙන්නේ දුක ඇති කරන්නා වූ ජයග්‍රහණයට අපි කැමති වෙන්නේ. සැප ඇති කරන්නා වූ ජයග්‍රහණයකට අපි කැමති විය යුතුයි. දුක ඇති කරන ජයග්‍රහණකුත් තියෙනව නේද ලෝකේ? ඈ? තියෙනවද? ආ එහෙනම් කිව්වේ කලින් සැප ඇති කරන එක ජයග්‍රහණය. ඈ? කලින් කියන්නේ ජයග්‍රහණෙන් සැප ඇති කරන්න කියලා. දෙආකාරයක් තියෙනවා. දැන් මොකද්ද සැප ඇති කරන ජයග්‍රහණය? මොකද්ද දුක ඇති කරන ජයග්‍රහණය? දුක ඇති කරන ජයග්‍රහණය මොකද්ද? යමක් අල්ලගෙන ජයග්‍රහණය කරන අය ඉන්නවා. යමක් අත් කරගන්නවා. අත් කරගෙන මම දිනුවා කියලා හිතෙනවා. ඒකත් ජයග්‍රහණයක්. නේ? ඒකෙන් සැප ඇති කරන්නේ නැහැ. ඒකෙන් පුංචි සැපක් තියෙනවා. හැබැයි මහා දුකක් එතනම තියෙනවා. ඒ නිසා අන්න එබඳු ජයකට අපි කැමති නොවිය යුතුයි. අපි කැමති විය යුතු ජයග්‍රහණයක් තියෙනවා. ඒ මොකද්ද? අත්හැරීමෙන් ලබන ජය. මේක ලේසි පාසු දෙයක් නෙවෙයි. යමක් අත්හැරීමෙන් ජය ලබනවා කියන කාරණාව උඩුගම් බලා යන කතාවක් නේද? උඩු යටිකුරු වෙච්ච කතාවක් නේද? අත්හැරීමෙන් ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියලා. හ්ම් අන්න ඒක කරන්න කැමති වෙන්නේ. හැබැයි අමාරුයි. යම් කෙනෙක් ඒකට කැමති වුණොත් එයා සැප කරාම යනවා. ඉතින් අපි ඇහැට පේන දේ අත්කරගන්න කැමති වෙනවා. ඒක අත්කරගෙන මම දිනුවා කියලා හිතන්න කැමති වෙනවනේ ලෝකයා. කනට ඇහෙන දේ අත්කරගන්න කැමති වෙනවා. අත්කරගෙන මම දිනුවා කියලා හිතන්න කැමති ඒ වගේ නාසය, දිව, කය, මනස. මේවට ගෝචර වන්නා උදේ අත් කරගන්න කල්පනා කරනවා. අත් කරගෙන මම දිනුවා කියලා කල්පනා කරනවා. ඒ ජයග්‍රහණයත් එක්කම හඹාගෙන ඉන්නේ දුක්, දුම්නස්, තැවීම. ඒ නිසා කිසි කලක අල්ල ගැනීමෙන් ඇතිවන ජයග්‍රහණයට කැමති වෙන්න එපා. අත්හැරලා දිනන්න කල්පනා කරන්න. හිතට එන රාගය අල්ලගෙන දිනන අපි කල්පනා කරන්නේ. රාගයක් හිතට ආවොත් ඒ රාගය හිතේ පවත්ත පවත්තා සැප ලබන්ට කැමති ලෝකයක් නේද තියෙන්නේ. හැබැයි ඒ රාගය පස්සෙන් එන්නේ ගින්න නේද? ඒ නිසා භාගතුන සැපට පෙන්වා දෙන්නේ රාගය දුකසේ අතහරින්න. රාගය දුකසේ අතහරින්න කියලා දෙනවා. කියලායි අපට කියා දෙන්නේ. ඒ වගේම තමයි ද්වේෂය. හිතට තරහක් ආවත් ඒක පවත්ත පවත්තා සතුටු වෙන්න නේද හිත කැමති. ඒක අතහරින්න කැමතිද හිත? ඒ තරහ පවත්තලා දිනන්න නේද කැමති වෙන්නේ. නේද? ඒ වෙනේද කැමති වෙන්නේ. අන්නේ ලෝකයෙන් අපි නිදහස් වෙන්න. හිතට තරහක් ආපුවාම ඒ තරහ අතහැරලා දිනන්න අපි කැමති වෙන්න. ඒ නිසායි අපට භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ තරහා, ద్వේෂය, දුකසේ දුරු කළ යුතුයි කියලා. තරහා දුරු නොකරන්නා වූ කෙනා එයාකින් සපක් කල්පනා කරනවා. හැබැයි ඒ සපත් එක් පුංචි සපක් තියෙයි. ඒ සපත් එක් මහා දුකක් ගින්නක් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා ද්වේෂයට කැමති වෙන්න එපා. ඒක දුකසේ දුරු කළා දාන්න. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෝහය දුකසේ දුරු කරන්න කියලා. ඒ මෝහයත් යම් සැපක් ඇති පුංචි සැපක් තියෙන දෙයක්. ඒ නිසා ඒ මෝහය පවත්ත පවත්ත ඒ සැපට කැමති වෙනවා මිනිස්සු. හැබැයි ඒ සැපත් එක්කම දුක් ගොඩක්, ගිනි ගොඩක් පිටිපස්සෙන්. ඒ නිසායි අපට පෙන්වා දෙන්නේ මෝහය දුකසේ දුරු කරන්න කියලා. ආන්නේ රාගය, ద్వේෂය, මෝහය අත්හැරලා ලබන ජයග්‍රහණයට කැමති වෙන්නේ. ඒ වගේම තමයි භාගතුන සවට පෙන්වා දෙනවා දුර ගමන් යන්න තියෙන ආශාව. දුර ගමන් යන්න තියෙන ආශාව අත්හරින්න දුකසේ අත්හරින්න කියලා කියනවා. හැබැයි අපිට දුර ගමනක් යනකොට සපක් සම්නසක් තියෙනවද නැද්ද? තියෙනවා. අපි දුර ගමන ගිහිල්ලා සතුටු වෙන්න කල්පනා කරනවා. හිත නැමෙන්නේ මේ පැත්තට නේද? හ්ම්? ඒක අත්හැරලා සතුට වෙන්න කැමති වෙන්නේ කවුද? හ්ම්? දුර ගමනක් අත්හැරලා සතුට වෙන්න කැමති වෙන්නේ කවුද? හ්ම්? නැද්ද කවුරු කැමති වෙන්නේ? කවුද කැමති වෙන්නේ? ඈ? ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සිටීනම් ආන් ඒ ශ්‍රාවකයක් කැමති වෙනවා. ඒ භාගතුන් වහන්සේ වදාළේ යමක් නම් ආන් ඒක කරන්න ඒ ශ්‍රාවකයක් කැමති වෙනවා. දුරගමන දුකසේ අතහරින්ට එයා කැමති වෙනවා. එයාගේ හිතේ සාධාරණීකරණයක් එන්නේ නැහැ ඒ දුරගමන හරි කියන්නේ. නමුත් අපිට සාමාන්‍ය කෙනාට ඒ දුරගමන සාධාරණ කරන්න හිතට එන හැඟීම. නමුත් අපි ඒ දුරගමන භාගතුන් වහන්සේ පෙන්වා තිබෙන දුකසේ අතහරින්න කියලා. ආදීනෝ කියලා දෙනවා. ඒ නිසා ඒ දුරගමන් යන හිතවිලි ඔයගලන්ට එන්න පුළුවන්. එ මේක තැනක ඉන්නේ කොහොමද? පොඩි ගමනක් ගිහිලා ආවත් හොඳයිනේ කියන හැඟීම එන්න පුළුවන්. ඒ ස්වභාවයක් හිතක. අන්නේ ස්වභාවයට යට වෙන්න එපා. ඒ දුර ගමන් යන්න තියෙන ආශාව දුකසේ දුරු කරන්න. අතහරින්න. ආන්ගේ අතහැරීමෙන් ලබන ජයග්‍රහණයට හිමිකරුව බවට පත්වෙන. ඉතින් යම් කෙනෙකුට ඒ දුර ගමනක් යන්න තියෙනකොට ඒක අතහැරලා දැමුවොත් අත්හැරීමෙන් යාට සතුටු වෙන්න පුළුවන් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපැද්දා කියලා. ඒ සතුට දුරගමන ගිහිල්ලා ලබන්න බෑ. මතක තියාගන්න. දුරගමන ගිහිල්ලා එන්නේ වෙහෙසක්. විඩාවක්. ඉන්ද්‍රිය අසංවර නිසා ඇතිවෙච්ච කිලිටි ටිකක්. එච්චරයි දුරගමනෙන් එන්නේ. එතකොට එදුරු ගමන අතහැරියොත් යම් කෙනෙක් ආන් එයාට පුළුවන් එදුරු ගමන අතහැරීමෙන් ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පිළිපැද්දා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න අපිට එදුරු ගමන් යන්න ආශාවල් එන්න පුළුවන්. ආන් ඒ ආශාව වෙනකොට සීකරන්න භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ මේක අතහැරලා සතුටු වෙන්නයි. ඒ ගමන ගිහිලා සතුටු වෙන්න නෙවෙයි. ඒ වගේම තමයි අපිට පෙන්වා දෙනවා ප්‍රතිභානයි. මේ එක එක දේවල් කියන්ට, හිතන්ට, කරන්ට දක්ෂකම් වගේ දේ මතුවෙලා එනවා. එක එක දක්ෂකම් මතුවෙලා අපට පේනවා. හිතේ මට මේක පුළුවන්, මේක පුළුවන් කියලා නිර්මාණය කරන හැඟීම් එනවා. කවි ලියන්න වේවා, පොත් ලියන්න වේවා, වණ කියන්න වේවා. මේවා එක එක රටාවන් මැවි මැවි එනවා හිතට. එනවද නැද්ද? ඈ? එනව නේද? කේක මොස්තර එනවනේ මැවි මැවි. ඒවා ක්‍රියාත්මක කිරීම මිනිස්යාගේ ජයග්‍රහණයක් ජයග්‍රහණයක්ද නැද්ද? සාමාන්‍ය ලෝකයේට ඒක ජයග්‍රහණයක්මයි. අපි මේ සාමාන්‍ය ලෝකයේ ඉක්මවා යන්න ඕන. ආධ්‍යාත්මික ලෝකයේ දිනන්ට නම් ඒ සාමාන්‍ය ලෝකයේ ජය අතහරින්න. සාමාන්‍ය ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ දෙකක්. ඒ දෙපැත්තක්. ඉතින් අපි කල්පනා කරන්නේ සාමාන්‍ය ලෝකයේ ජයග්‍රහණය අත්කරගන්න නෙවෙයි. අපි ආධ්‍යාත්මික ලෝකේ දිනන්තයි කල්පනා කරන්නේ. ඒ නිසා ඒ යම් යම් දේවල් කරන්න එන හැකියාවන් හිතට එනේවා දුකසේ දුරු කරන්න. ඉතින් ප්‍රතිභානේ දුකසේ දුරු කරන්න කියලා අපට භාගතුන් වහන්සේ කියා දෙයි. ඒ නිසා ඔයගොල්ලන් අන්නේ විදිහට හිතවලට එන දේවල්. කේක දේවල් එන්න පුළුවන් හිතට. මැවිම වෙන්න පුළුවන් මේක මෙහෙම මෙහෙම මොස්තර නේද? එනවා නේද? සමහරට පොතක් බලන්නේ. පොත බලනකොට වෙන මොස්තරක් හිතට එනවා. එනවා නේද? ඈ සූත්‍රයක් බලන්නේ. සූත්‍රය බලන වෙන එකක්. ඒක කියන්න හිතට එනවා. එනවද නැද්ද? <laughs> එනවා. සූත්‍රය බලන තමන් ඉගෙන ගන්න ටිකකින් ඔන්න කියලා දෙනවා ඉතින්. එහෙම වෙනවද? වෙනව නේද? ආන් ඒව අතහරින්න. ඊට පස්සේ අපි එක එක විදිහට කියලා දෙන්න කල්පනා කරනවා. දැන් භාවනා කරදිත් එහෙමයි. දැන් තමන් භාවනා කරනවා. එතරම්නේ ටිකකින් කියලා දෙන්න හිතටයි. කේක දේවල් කියලා දෙන්න. ආන් ඒව අතහරින්න. ඒවා පැවැත්වුවොත් ඒ නිර්මාණය දිනු වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආයෙක කරන්න පටන් ගන්නවා. ඒකයි දුකසේ දුරු කරන්න කියලා කියා දෙන්නේ. ඉතින් මේ දුකසේ දුරු කළ යුතු දේවල් දුකසේ දුරු කරලා ලබන ජයග්‍රහණය බණ භාවනාව දියුණු කරගන්න කෙනෙකුට අවශ්‍යයි. ඒ දුකසේ දුරු කළ යුතු දේවල් දුරු නොකර භාවනාවකින් අල්ප හෝ ප්‍රතිලාභයක් ලබන්න බෑ. භාවනාවකින් ප්‍රතිලාභ ලබන්න කැමති කෙනා දුකසේ දුරු කළ යුතු දේවල් දුකසේ දුරු කළ යුතුයි. ඒවා අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය ලබන කෙනාට භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම නැති කෙනා ඉතින් භාවනා කරයි ඉඳගෙනත් ඉඳී කියලාත් දෙයි භාවනා. හැබැයි එයා සැබෑ ජයග්‍රහණයක් ලබන්න එයාට බැරුව යනවා. එයාට සැබෑ ජයග්‍රහණේ ලබා ගන්න බෑ. ඒ නිසා අපි ඒ දුකසේ දුරු කළ යුතු කාරණා හොඳින් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒවා අත්හරින්න. ඒ අත්හැරලා අත්හැරීමෙන් ලබන ජයග්‍රහණයට හිමිකරුව වෙන්න බලන්න. එතකොට අපිට පුළුවන් බණ භාවනා කරලා ඒ භාවනාවෙන් අපේ ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා හොඳින් මේ කාරණා මතක තියාගන්න අපි අමතර කාරණාවක් ශීකල දුන්නේ. ඒ කාරණා දැනගන්නේ නැතුව අපිට භාවනාවක් දිනු කරන්න බැරි වෙලා. හොඳයි එහෙනම් සියලු දෙනාටම අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය අත්කර ගැනීම පිණිස